ඉතින් ඒ නිසා ඒ ශූන්‍යතාවය කියන මේ පදය පිළිබඳව ජන ව්‍යවහාරයේ ජන විඥානයේ පවතින නපුරු අර්ථකතනය කාලකන්‍ය අර්ථකතනය නැත්නම් අභාග්‍ය සම්පන්න අර්ථකතනය වෙනුවට පුදුමාකාර ගැඹුරක් සරුවචනාංශේ මේ සූත්‍ර හරහා එකතු කරලා තියෙනවා නමුත් කාලයගේ ඇවෑමෙන් එවුවා කාලේ වැලි තලාවට යට වෙලා එවුවා හුඟක් ඈතින් ඈතට ගිහිල්ලා තියෙනවා අද වෙනකොට.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 ඉතින් මම මේ වෙලාවේදී චත්තාලීසාකාර භාවනාව උගන්වන්න අවස්ථාවක් කරගන්නේ මේක. ඒක සම්බන්ධව අපි ස්තුතිවන්ත වෙමු. අපවත් විවදාල අපේ රේරුකාණී ගරු කටයුතු චන්ද විමල ස්වාමීන් වහන්සේ ඒක සත්තාලීසාකාර භාවනා කියලා පෙන්වනවා. ඒක බුරුමේ ඉතාමත් ප්‍රසිද්ධයි. තෝලේස කියලා චත්තාලීසකාර භාවනාව ඒ භාවනා ක්‍රම අතර පෙන්නනවා.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 අල්ලපු ගෙදරිනවා මේ ගෙදර කට්ටියට හම්බෙලා ඇති කියලා දෙකොල්ලම හොයනවා තමයි. එතකොට නම් ওই රිත්තතාවේ තුච්ඡතාවේ ටිකක් තේරෙනවා. ඉතින් ඒවවා කියන්න ගියාට හැදෙන කොල්ලෝ කෙල්ලෝ ඒව ගණන් ගන්න යන්නේ ඔය නාකි වෙලා වැරදිලා පෙරදිලා කියන කතාවල් කියලා. නමුත් සරුවචන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතේ භද්‍ර යවුණ වයසේදීම මේක තේරුම් අරගෙන අවුරුදු 35 වෙනකොට මේක කියන්න පටන් අරගත්තා.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 ඔබ තටමන් නැතුව හිටියත් ඕක ශූන්‍යයි කියනකොට තටමලා වරදින වැරදිලා ඇති වෙන මේ අසහනයට උත්තරයක් මේ ශූන්‍යතා දර්ශනය තුල තියෙනවා. ඉතින් මේ ශූන්‍යතා දර්ශනේ පෙන්වන්නයි මේ මහා ශූන්‍යත සූත්‍රයේ සරුවත් chance පෙන්වන්නේ. ඒකෙදී උන්වහන්සේ දකිනවා ඒ කාලකේමක විහාරයේ බොහෝ සේනාසන පනවලා බොහෝ සංඝයා වැඩ ඉනවා. බ්‍රහ්මබහුලානි සේනාසනානි පඤ්ඤත්තානි. සර්වචනසේ පේනෝ මේ ඇලි ගලි වාසේ වැඩි. මේකෙන් කවදාකවත් ඔය පැවිදි වෙලා බලාපොරොත්තු වෙන සංඝයාගේ ඒ පවිවේක රසය, නෙක්ඛම රසය, උපසම රසය, සම්බෝධ රසය ලැබෙන්නේ නැහැ. අන්තිම බලනකොට ආනන්ද හැමතුරුත් එතකොට ඝටිතාරාමේ සෙනඟක් සංඝයත් එක්ක ඉඳලා සීවර කර්මාන්තය කරනවා. ඒකට සරුවත් ආනන්දසේ ආනන්ද හැමදෝ සාක්ෂි කරගෙන යනකට දේශනා කරන්න හදනකොට ආනන්ද ස්වාමීන් වහන්සේත් ඉන්නේ ඝන සංඝනිකාය වැටිලා. ඒ නිසා ආනන්ද ස්වාමීන්ට මතක් කරලා දෙනවා ආනන්ද නසෝබති බික්ඛු ඝන සංඝනිකාරාමෝති ඝන සංඝනිකාරතෝ ඝන සංඝනිකාරාමතානුයුක්තෝ. සංඝක් හොබින්නේ නැහැ. නොහොබිනවා සංඝයා නිතරම ඇලි ගලි වාසය කරනවා.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 ඒ ටික මම gedara ගෙනියනවා. ඒ ටික විපරිණාම වුණොත් විතරයි මට දුක එන්නේ. සුපර් මාකට් එකේ බඩු වලට විපරිණාමය ආවට මට දුකක් එන්නේ නැහැ. විපරිණාම වෙනවා. සුපර් මාකට් එකේ දෙන බඩු විපරිණාම වෙනවා. ඒකෙන් මට දුකක් නැහැ. හොඳ වැඩේකට එන ගහණ්ඩයි තියෙන්නේ කියනවා මිසක්කා.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 එතකොට තේරෙන පටන් ගන්නවා අර සියල්ලගෙම ශූන්‍ය කරගෙන අල්ලගත්ත ආස්වාස් ප්‍රසවාසයත් කෙටි වෙන්න, සියුම් වෙන්න, සූක්ෂම වෙන්න යන්න යන්න යන්න යන්න කෙලස් ප්‍රමාණය එහෙම නැත්නම් දාරත ප්‍රමාණය, අසහන ප්‍රමාණය, ආතතිගතය ගතිය, දැවිලි තැවිලි එන්ටෙන්ටෙන්ට අඩු වෙනකොට කරදර වලින් ශූන්‍ය වීගෙන ශූන්‍ය වීගෙන යන්න පටන් ගන්නවා.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 උපාසක උපාසිකාවන් මං කරා ඉන්න පටන් ගන්නවා. මොකද අල්ලගත්ත හැම කෙනාම අතපුච්චගෙන ඉන්නේ. අල්ලන හැම කෙනාම අසහනේ ඉන්නේ. අල්ලන හැම කෙනාම ආතතියේ ඉන්නේ. අල්ලන හැම කෙනාම දැවිලි දැවිලි නෝට පේනවා එක මිනිහෙක්. ඒ දැවිලි දැවිලි වෙන්ව ආතතියෙන් වෙන්ව අසහනෙන් වෙන්ව පැත්තකට වෙලා ඉන්නවා කිව්වහම හැමදෙනාම තමන්ගේ මුළු ජීවිතේම සංසාරෙම කරන ලොකුම වන්දනාව විදියට තථාගතයන් වහන්සේ ළඟට යනවා.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 මම දැන් මේ ඉන්නේ අරන්නේ. ඒ නිසා මේ අරන්නේට ඇවිල්ලා එයා කන්ඩිෂන් මැෂින් තියෙනවා කියලා අහන්න යන්න නරකයි. අරන්නේට ඇවිල්ලා මට මේ මාළුවට ලුණු ටිකක් ඉල්ලන්න යන්න නරකයි. මේ අරන්නේ මොකුත් නැහැ. මේ නැතිකම හරහා මේ තියෙන සරල ජීවන රටාව හරහා අර කන්දක් දුක් හරකුම් බල්ලන් එළුවන් පිළිබඳ දුක් රත්තරන් මිලිමුතු මැණික් පිළිබඳ දුක් ග්‍රාම සංඥා පිළිබඳ දුක් අයින් කරන නිසා දෙන තියෙන දෙයක් කාලා අරණ්‍ය සංඥාව ඇති කරගනි.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 ඒ ශාන්සිකවලු මම පින්ඩපාත වඩින ගමත් අපි ඉන්න අරණියෙමුත් එහාට මොනවත් හිතුවේ නැහැ. මම මගේ හිතවිලි ධාරාව හිතවිලි රටාව පැවතුනේ ගොදුරු ගමත් අරණ්‍යයත් පමණයි මම ඒ නිසා මගේ ජීවිතේ කවදාකවත් නැති විදිහට මම බොහොම සීමිත ප්‍රදේශයක් ගැන කල්පනා කළා අනෙක් පැති වලින් එන අසහනෙන් තොරව ජීවත් වුණා කියලා. ඊට පස්සේ දෙවෙනි ස්වාමීන් වහන්සේ මතක් කරාලු මම මේ ගමේ පිණ්ඩපාතේ වඩන වෙලාවෙදිත් අරණ්‍ය ඇතුලේ ඉන්නකොටත් මගේ කුටිය විතරයි මම කල්පනා කරේ. මම කවදද කුටියට යන්නේ? මම කොහොමද කුටිය ගත කරන්නේ කියලා මම විවේකයේ මගේ කැදැල්ල බවට මගේ විසුම් පොළ හැටියට මම තියාගත්තේ කුටිය. ඒ නිසා මම ගමේ හිටියත් නිතරම හිතුවේ මම නැවත කුටියට යන්න ඕනේ. කොහෙ ගියත් මම යන්නේක ඇත්ත. මම කුටිය ගැන අපේක්ෂාවෙන් තමයි හිටියේ. ඒ නිසා මගේ සීමාව මගේ ශේස්ත්‍රය කුටියකට සීමා වුණා එක. ලොකුම ස්වාමීන් වහන්සේ කිව්වලු මම මගේ හැමෙන් එළියට යන්න දුන්නේ හිත. කොහෙ ගියත් පින්ඩපාතේ ගියත් අරන්නේ හිටියත් මම හැම වෙලාවෙම මේ කය පවතින හැටි පිළිබඳව අවදීන් තමයි ගත කරේ. පින්ඩපාතේ ගියත් කුටියේ හිටියත් ඒ නිසා ඒ පොඩි ප්‍රදේශයක හිතපවත්වපු ස්වාමීන් වහන්සේට අසහන දැවිලි තැවිලි නැතුව නෙවෙයි නමුත් ඒ අසහන දැවිලි තැවිලි මේ හැම සීමා කරගෙනයි තියෙන්නේ.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 අනිකුත් සියලු ධරතයන්ගෙන් ආතතියන්ගෙන් අසහනයන්ගෙන් දැවිලි තැවිලි වලින් ශූන්‍යයි. ඉතින් මේ දේ ලන්දේසියලා පැදුරේලා ගත්තා වගේ ප්‍රදේශේ පතුරවාගෙන ජීවත් වෙන්න වෙන්න අසහන වැඩි. අකුලාගෙන ඒකෝදි භාවයටපත් වෙලා ඒකාග්‍ර වෙලා පොඩි දෙයකට යොදු කරගෙන ඉනකොට ඒ පොඩි දේ දුක නැතුව නෙමෙයි. පොඩි දේ දුකක් තමයි. නමුත් දන්න දුකක්. හපල කන්න පුළුවන් තරම් ප්‍රමාණයේ දුකක්. ඒතරට මහා දුකක් අයින් කරන නිසා සරුවචනාංශي බුදු වුණාට පස්සේ උන්වහන්සේ ගත කළේ ආන්නේ විදිහට තමන්ගේ වැඩක් තමන්ට කරගන්න පුළුවන් විවේක නින්නම් විවේක පෝනම් විවේක පබ්බහාරං විවේකයට තන දීපු ූපකට්ටේන නෙක්ඛම්ම රත් නෙක්ඛම්මා බිරතෝ නික්මීමේ අබිරතිය ඇතුවා වූ ඒ වගේම සබ්බසෝ ආසවට්ටාණියේ ධම්මේහි අඤ්‍ය දත්තු ආසවට්ටාණි ධම්ම කියලා කියන්නේ මේ පටලව ගන්න ධර්ම.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 නමුත් ඔක වැඩි වෙන්න වැඩි වෙන්න වෙන්නේ මොකද්ද? පඬිතකම නිසා කටමැත දොඩවන්න හදනවා මාළුවා නැහින කට නිසා කිව්වා වගේ මේ කතාවට ගිහිල්ලා අනා ගන්න. ඒවට කියනවා ආසවට්ටහණීය ධර්ම ආසවට්ටහණී කියන්නේ මෙත්තහි වෙනවා කියලා එකක් තියෙනවා. පොල් කොහු දැම්මට පස්සේ මට්ටවලට කුණු ගඳ ගහන්න පටන් ගන්නවානේ. එක තැන පල් වෙනවානේ. මේ බහුසුත භාවය කියලා කියන්නේ අන්න එහෙම කැත දෙයක්. ඕනකට වැඩිය මට්ටමට යම් ප්‍රමාණයකට නම් මූලික අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. නැත්තම් පැනපු ගමන් මෙට්ටයි වෙනවා. දෙක රත්ත්‍ඤ්ඤු මහත්තතා. පැවිදි වෙලා වයස වැඩි වෙන්න වැඩි වෙන්න කුණු වෙන්න තියෙන ඊට වැඩි.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 ලෝකේ රූප ප්‍රමාණයට යට වෙන්නේ නැති එකක් නෑ කියලා තියෙනවා. රූප කියලා කියන්නේ රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප මේ රූපෙට භව රෝගය සද්දනා රූපෙට මත්වි කිම දෝආලේකලේ මේ කිම දෝආලේකලේ කෝසපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ කියනකොට නම් තේරෙනවා ටිකක් මොයිදින්බෙක් කියන හින්දා. එහෙම නැත්තම් නම් හිතෙන්නේ නෑ පුළුවන් තරම් හම්බ කරන්න ඕනේ. පුළුවන් තරම් අතීත විහිදුවාගෙන ජනප්‍රිය වෙන්න ඕනේ. පුළුවන් තරම් ලාභ සත්කාර ලබන්න ඕනේ කියන දේනේ අපේ දරුවන්ට උගන්වන්නේ හත් දෙයියනේ මුන් කොහේ ඇයිද? මේ දරු පන්තිය කොහේ ඇයිද? අපිටත් අපේ අම්මලා තාත්තලා ඉගෙනුනේ ওই ටිකනේ.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 ඒ කයට හිත දාලා කය ඇස් දෙක වහගෙන නැත්තම් පට්ටලව සමබිජිකව ලිහිල්ල වාඩි වෙලා ඉනකොට මොන ධාතුවද මතුවෙන්නේ කියලා බලන එකයි. වායෝ ධාතුව නිසා පිම්බීම හැකිලිම මතුවෙනවද ආනාපානෙ මතුවෙනවද කියලා මේ සමුදීරණ ක්‍රමය පේනවනම් ආ හිතා ගන්න මේ හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරයේ මම දැන් හතරමහා ධාතුන් පිළිබඳව සංඥා ගන්නෙ නෑ දුක් පීඩා ගන්නෙ නෑ අසහනිය ගන්න මේ මතුවෙලා පෙන්වන්න හදන වායෝ ධාතුව විතරක් කරගන්නවා සංඥාවක් වශයෙන් නිමිත්තක් වශයෙන් අරමුණක් වශයෙන් ඒකල හුස්ම ටික සක්විති රජ කෙනෙකුගේ මිනි කොඩොලේ තියෙන මිනි ඔටුන්නක තියෙන මිනි කොඩොලක්සේ මේ හුස්මට සලකන්නේ ඒ මාර්ගෙන් සියලු දුක් ගෙවම් කරන්න පුළුවන් නිසා.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 අපි හිතනවා නිවන තියෙන්නේ දඹදිව හතරමා ස්ථාන වැදපු කෙනාට විතරයි. නැත්තම් රුවන්වැලි සෑයට තරන උස දාන කන්දක් දීපු කෙනාට විතරයි. එහෙම නැත්තම් ඒකට වෙනම පාරමිතා පුරාගෙන එන જાතියක් ඉන්නවා. අපි වගේ නරපණුව කොහොම නිවන් දකින්නද කියලා අපි විහිං මේ චිත්තක්ෂණේ කෙලසනවා.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 භව රෝගය හදනා රූපෙට මැති ඇයි දෝාලේකලේ මේ මේ අනුන්ගේ රූප වලට ආලේ කරන්න ගිහිල්ලා. කමන්නේ. ඒකේ දෝෂයක් ඇත්තේ නැහැ. නමුත් මේ ශූන්‍යතාව විහෙරෙන්ට පොඩි වටිනාකමක් පුංචි අගයක් තීල මේක වැඩි කළොත් මතුවෙන දේ වායෝ ධාතුව කියලා ගන්න දිග කතාවකට ආරම්භයක් එනවා. අපි කියමු සමුදීර්ණ ගතිය, පුම්බන හකුරන ගතිය. ආස්වාද ප්‍රසාරේ නැත්නම් පිම්බීම හැකිලිම. දැන් পায় හොල්ලාගෙන ඇවිදින කොටක් තියෙන ওই දිග දිගෑරෙනව නැමෙනවනේ. ඔකට අපි කියනවා වායෝ ධාතුව කියලා. ඒ නැත්නම් මේ ඉඳගෙන ඉන්නකොට කකුලේ ඇටේ පොළවේ වැදිලා රිදෙනව බරට. ආ පාටවි ධාතු.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 සියලුම රූප ධර්මයෙන් සමුගන්න. ඒ සමු ගැනීම චුල ශුන්්‍යතා හිසුත්‍රලෙන් බලපුවාම යම් වෙලාවක යම් චිත්තක්ෂණයක එක චිත්තක්ෂණයක හෝ මම මේ ආස්වාස වෙලාවේ ආස්වාසී ඉන්නවයි කියලා දන්නවනම් ප්‍රස්වාස වෙලාවේදී ප්‍රස්වාසී ඉන්නවා කියලා දන්නවනම් ඒ චිත්තක්ෂණේ මොන්නම හේතුවක් නිසාවත් කාම ගුණයන්ට හිතට වැද්දා ගන්න හිතට ඇතුල් වෙන්න ඉඩක් නැහැ.